අද මනතුංග මහත්මයා නැතුවද නැත්නම් ප්‍රශ්න නැතුවද කමක් නැහැ අපි කාල වේලාව අවසන් නිසා අපේ ධර්ම සාකච්ඡාව නිම කරමු. අද දවසෙත් හැම දිනම ඉතාමත්ම ප්‍රයෝජනවත් දහම් ගැටලු බොහොමයක් විමසුවා. අද දවසේ අපි පරමාර්ථ ධර්ම ගැන වගේම ඒ පරමාර්ථ ධර්ම මත සමාජය තුළ ඇති කරගන්න සම්මුති ප්‍රඥප්ති පාදක කොටගෙන අද අපේ සාකච්ඡාව කරන්නට පුළුවන් වුණා අලුත් අවුරුද්ද කියන මාතෘකාවත් ඒ වගේම භාව රූප කියන මාතෘකාවත් දෙකම පාදක කොටගෙන ඉතින් අපිට ගොඩක් පැති එකකින් ආවරණය කරන්නට පුළුවන් වුණා. ඉතින් සියලු දෙනාම අද දවසෙත් වටිනා දහම් ගැටලු මතු කළා. ඒවා Tamanට පමණක් නෙමෙයි අනිත් අයටත් විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වෙනවා. ඉතින් අද දවසෙත් සහ සම්බන්ධ වුණු ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් මෙහෙණින් වහන්සේලාටත් පින්වත් ඔබ හැම දෙනාටමත් මේ ජනිත කරගත්තු සියලු කුසල් ප්‍රඥාව දියුණු කරගෙන තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනකටම පෙරවන් සරණයි සියලු දෙනාගේ හිතසුව පිණිස අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පුරා පැය දෙකකට අධික කාලයක් අපට ධර්ම දේශනා කරමින් අපගේ ධර්ම ගැටලුවට පිළිතුරු සපයමින් ඔබ වහන්සේ මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය කුසල කර්මය පතන් අවබෝධයකින් පතන් අව කාලයකදී සුඛ ප්‍රතිපදාවෙන් සංසාරයෙන් එකොඩ වීමට හේතු වේවා සාදු සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්සේ